බෝධි වෘක්ෂය ශ්‍රාවක බෝධිසත්වයන්ට හා ප්‍රත්‍යේක බෝධිසත්වයන්ට කොතැනකදී වුවද ඒ තත්වයට පැමිණිය හැකිය. රහත් වීමට පසේ බුදු වීමට නියම තැනක් නැත්තේය. මහා බෝධිය සත්වයනට එසේ කොතැනකදී හෝ බුද්ධත්වයට නොපැමිණ හැකිය. මිනිස් ලොවෙහිම මිස දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, නාග ලෝක ආදීෙහි ලෝතුරා බුදු බව නොලැබිය හැකිය. එය ලැබිය හැක්කේ මිනිස් ලොවෙහිමය. එහිද සෑම තැනකදීම බුද්ධත්වයට නොපැමිණිය හැකිය. සියලු මහා බෝධිසත්වයන් බුදු බව ලබන විශේෂ ස්ථානයක් මේ පොළොවේහි ඇත්තේය. ඒ විශේෂ භූමි භාගයට බෝධි මණ්ඩලය යැයි කියනු ලැබේ. එය එක් තනපතකදු නැති රිදී පැහැති වැලියෙන් වැසුණු සම භූමියක යයිද ඒ බිමට කිසිවෙකුට ඇතුළු විය නොහෙන පරිදි එය වටා ප්‍රාකාරයක් මෙන් ගස් වැල් වැඩි ඇති තනකයිද දෙවියෙකුට බ්‍රහ්මයෙකුට උවද එයට උඩින් යා නොහෙන අනුහසක් ඇති තැනක යයිද කාලිංග බෝධිජාතකයේ කියා ඇත. එය අචල භූමියකයිද කියා තිබේ. එය දඹදිව මධ්‍ය දේශයේ නේරංජරානම් ගඟට නුදුරු තැනකි. සියලුම බෝධිසත්වයන් වහන්සේලා ලෝතුරා බුදුබව ලබන්නේ යම්කිසි ගසක් මුලදීය. සිද්ධාර්ථ කුමාරයන් මෞකුසින් බිහි වූ දිනයේම ඉහත කී ජය භූමියේහි ඇසටු ගසක් පැන නැගින. එය පැන නැගුණේ උන්වහන්සේට ලෞතුරා බුදු වීමට ආධාර වීම සඳහාය. ඒ අනුව සියලුම මහා බෝධිසත්වයන්ට උපදින දිනයේම බෝධිය පැන නගින බව සිතිය යුතුය. අප ගෞතම බුදුරජාණන් වහන්සේගේ බෝධිය ඇසටු ගසකයි. ඇසටු ගස මුල බුදු වූ අන් බුදුවරයෙකු ගැන සඳහන් වී නැත. ඒ ඒ බුදුවරුන්ට බෝධි වනු පිණිස නොඑක් වර්ගවල ගස් පැන නැගී ඇත. දීපංකන බුදුරදුන් බුදු වූයේ පුලිල ගසක් මුලය. කොණ්ඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ බුදු වූයේ ශාල කල්යාණී නම් ගසක් මුලය. මංගල බුදුරදුන් බුදු වූයේ නා ගසක් මුලය. සුමන, රේවත, සෝබිත බුදුවරුන් බුදු වූයේ නා ගස මුලය. අනෝම දස්සී බුදුරදුන් බුදු වූයේ කුඹු ගසක් මුලය. පදුම නාරදයන බුදුවරුන් බුදු වූයේ මහා සෝන නම් ගස මුලය. පදුමුත්තර බුදුරදුන් බුදු වූයේ සල් ගසක් මුලය. සුමේද බුදුරදුන් බුදු වූයේ බක්මි ගසක් මුලය. සුජාත බුදුරදුන් බුදු වූයේ හුන ගසක් මුලය. පියදස්සී බුදුරදුන් බුදු වූයේ කුඹුක් ගසක් මුලය. අත්තදස්සී බුදුරදුන් බුදු වූයේ සපු ගසක් මුලය. ධම්මදස්සී බුදුරදුන් බුදු වූයේ රත් කරව් ගසක් මුලය. සිද්ධාර්ථ බුදුරදුන් බුදු වූයේ කිනිහිරිය ගසක් මුලය. තිස්ස බුදුරදුන් බුදු වූයේ පියා ගසක් මුලය. පුස්ස බුදුරදුන් බුදු වූයේ නෙල්ලි ගසක් මුලය. විපස්සී බුදුරදුන් බුදු වූයේ පළොල් ගසක් මුලය. සිකී බුදුරදුන් බුදු වූයේ ඇටඹ ගසක් මුලය. වෙස්සබූ බුදුරදුන් බුදු වූයේ සල් ගසක් මුලය. කකුසඳ බුදුරදුන් බුදු වූයේ මහා රී ගසක් මුලය. කෝණාගමන බුදුරදුන් බුදු වූයේ දිවුල් ගසක් මුලය. කස්සප බුදුරදුන් බුදු වූයේ නුග ගසක් මුලය. සවසක් දුෂ්කර තපසක් කළා වූ අප මහා බෝසතාණන් වහන්සේ එක් වෙසක් මස පුණු පොහෝ දිනයක අජපාල නම් නුගරුකක මුල වැඩහිඳ සුජාතා නම් සිටදුව විසින් පිළියෙල කරන ලද කිරිබතක් වළඳා සමීපයේ වූ සල්වනේහි නොඑක් සමවත් වලට සමවදිමින් සමවත් සෝයෙන් කල් ගෙවා සවස් කාලයේ දෙවියන් විසින් පිළියෙල කරන ලද මගින් බෝධිය කරා වැඩම කළහ. පෙරමග ආවා වූ තනගෙන යන සොත්තිය නැමැත්තෙක් උන්වහන්සේට කුඩා තන මිටි අටක් පිළිගැන්වීය. ඒවා ගවයන්ට කැවීමට ගෙන යන තන නොව මෙට්ටයක් වශයෙන් ගුදිරියක් වශයෙන් බිම අතුරා හිඳ ගැනීමට හා සැතපීමට පාවිච්චි කරන වියලි තනය. සොත්තිය බමුණා බෝසතාණන් වහන්සේට ඒවා පිළිගැන්වූයේද ඒවා මත වැඩ සිටීම සඳහාය. දඹදිව තවසන් බොහෝ සෙයින් පාවිච්චි කරන්නේ තන ඇතිරිය. බෝසතාණන් වහන්සේ ඒ තනගෙන ගොස් බෝධීන් වහන්සේගේ නැගෙනහිර පැත්තේ බිම සැලූහ. ඒවායින් තුදුස්රියන් අසුනක් සැදින උන්වහන්සේ බෝධියට පිටදී නැගෙනහිර දිසාවට මුහුණලා වැඩ සිටියහ. උන්වහන්සේට බාධා කිරීමට පැමිණි වසවත් මරු හිරු බැසීමට කලින්ම පෙරදී පලා ගියේය. ඉක්බිති මහා බෝසතාණන් වහන්සේ එහිම වැඩ සිට භාවනා කොට රාත්‍රියේ පළමු වන කොටසෙහි තමන් වහන්සේගේ අතීත ಜಾති පිළිවෙල දැකීමට සමත් పూర్වේ නිවාසානුස්මෘති ඥානය උපදවාගත් සේක. රාත්‍රියේ මැද කොටසෙහි ලෝකේහි ඒ ඒ තන මැරෙන උපදින සත්වයන් දක්නට සමත් දිව්‍ය චක්ෂු ඥානය උපදවාගත් සේක. දොළොස් පදයක් ඇති පටිච්ච සමුප්පාදයට ඥාණය මෙහෙවා එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කොට ඉක්බිති සංස්කාරයන් විදර්ශනා කොට අරුණෝත් ගමනයේදී මාර්ගඵල පිළිබඳ සකල ක්ලේශයන් ප්‍රහාණය කිරීමට සමත් අරහත් මාර්ගඥාණය උපදවා ගත්හ. ඒ සමගම සියල්ල දැන ගැනීමට සමත් සර්වඥතා ඥානය හා දස බල ඥානාදී සකල බුද්ධ ගුණයන් උපදවා ගත්හ. ඒ මහා බෝසතාණන් වහන්සේගේ බුදු වීමයි. ලෝකෝත්තර මාර්ගඥාන සතරහා සර්වඥතා ඥානය ඥානයන් අතුරෙන් සියල්ලට උසස් ඥානයෝය. එබැවින් ඒවා බෝධි නම් වේ. ඒවා ලබාගත් ඇති කරගත් උත්තම පුද්ගලයාද ඥානයන් නිසා ලෝකේහි අග්‍ර පුද්ගලයා වෙයි. දෙවියන් සහිත ලෝකයා විසින් ගරු බුහුමන් වැඳුම් පිදුම් කිරීමට සුදුසු පුද්ගලයෙක් වෙයි. එහෙයින් උන්වහන්සේට දේව බ්‍රහ්මයෝද වැඳුම් පිදුම් කරති. බෝධි වෘක්ෂවල සර්වඥවරයන්ට ඒ తත්වය ලැබීමට උපකාර වන ශක්තියක් අනුහසක් ඇත. බෝධියේ පිහිට නොලබා බුදු විය නොහැකිය. මහා බෝසත්වරුන් බුදු වීම සඳහා බෝධි මූලයන්ට එළඹෙන්නේ ඒ නිසාය. ඒ අනුහස ඇත්තේ ශ්‍රී මහා බෝධියේ පමණකි. එයින්ද ඒ ගස වැඳුම් පිදුම් කිරීමට සුදුසු වේ. බුදුරුන් පරිභෝග කළ වස්තුහුද වැඳුම් පිදුම් කිරීමට සුදුසුය. තථාගතයන් වහන්සේ බුදු වූ විගසම ඒ අසුනින් නොනැගී බෝධියට පිටදී සතියක්ම එතන වැඩ සිටියහ. තථාගතයන් වහන්සේ එසේ පරිභෝග කිරීම නිසාද බෝධි වෘක්ෂය පූජනීය වස්තුවක් විය. මෙකල ඇති වෘක්ෂවලින් සියල්ලට උසස් වෘක්ෂය වන බැවින් ඒ වෘක්ෂය මහා බෝධි නම් විය. මහෝත්තම වූ තථාගතයන් වහන්සේගේ බෝධිය වූ බැවින්ද ශක්‍ර බ්‍රහ්මාදී මහත් වූ පුද්ගලයන්ගෙන් පුද ලබන බැවින්ද මහා බෝධිය නම් විය. පළමුවන බෝධි පූජාව ශ්‍රී මහ බෝධීන් වහන්සේට පළමුවන පූජාව කළේද තථාගතයන් වහන්සේ විසිනි. ලෝතුරා බුදුබව ලැබූ භාග්‍යවතුන් වහන්සේ කෙල ලක්ෂ ගණන් සමාපත්තීන්ට සමවදිමින් බෝධිමූලයේ වජ්‍රාසනයේම පළමුවන සතිය ගෙවා ඉන් නැගිට බෝධීන් වහන්සේට උතුරු දිගින් සිට චතුර සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පිරු මාගේ අදහස මේ බෝධි මූලයේදී මස්තක પ્રાપ્ત වූයේය මෙය නිකම්ම අත්හැර නොයා යුතුය මාහට බුදුබව ලැබීමට උපකාරය වූ මේ බෝධි වෘක්ෂයට හා ආසනයට පූජාවක් කළ යුතුයයි සිතා බෝධිය දෙසත් වජ්‍රාසනය දෙසත් පංච වර්ණයෙන් බබලන්නා වූ net දෙකින් ඇසිපිය නොහෙලාම සතියක් මුළුල්ලෙහි බලාගෙන සිටිසේක. එය නේත්‍ර පූජාවකි. එයට අනිමිස ලෝචන පූජාවයයි කියනු ලැබේ. එය ඊතා දුෂ්කර පූජාවකි. සාමාන්‍ය මිනිසුන්ට විනාඩි ගණනක් ඇසිපිය නොහෙලා විසීමද දුෂ්කරය.